අපේ ජනාධිපතිතුමා දැකින වර්තමාන ජනාධිපතිතුමා කිව්වා යන්න එපා රැස්වීම. ගියොත් බලාගෙන. එහෙම අපිට නීති දාන්න බෑනේ. අපිට නීති දාන්න බෑ අපිට රැස්වීමට යනවා. මේකට අපිට ඉඩ දෙන්න. මංකො සර් එහෙම කියන්න එපා. රැස්වීම වලට යන්න බෑ කියලා මේ වගේ තරමට දැම්මොත් කවදාවත් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. මම උදාහරණයක් වශයෙන් කිව්වා. මම මම සර් පොඩි කාලේ දඟ කාලේ. මගේ තාත්තා මම පොඩි කාලේ ලොකු දඟ වෙලක් දාලා මගේ කකුලේ බඳිනවා. මේක ඒ කාලේ තිබ්බා යකඩ බුරුවක් ඒ බුරුවට දාලා ඉම්බෙන් දාලා. ඉතින් මම එහෙම කරලා මාව හදන්න බැරි වුණා. එතකොට මන්ත්‍රීවරුන්ග එහෙම හදන්න බෑ. මම අනිත් අනිත් අයට ආරාධනා කරනවා. කරුණාකරලා එන්න. වරදවල් සිද්ධ වෙන්න ඇති. නමුත් ඒවට ඒව දැන් අමතක කරන්න. අපි රට ගැන හිතලා අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපි ඔක්කොම එක්කව වෙමු කියලා ප්‍රකාශ කරනවා.